දැන් එහෙමනම් අපි ජය වේ අපට ඔබ සිහි කර යන ගමන කවුද මේ ඔබ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ අනන්ත ගුණයන් සිහිපත් කරගෙන යම් කිසි කෙනෙක් යම් වැඩක් ආරම්භ කරනවා නම් කවදාවත් ඒක වරදින්නේ නැහැ. උන්වහන්සේගේ අදිෂ්ඨාන පාරමිතාව වීරිය පාරමිතාව ඒ ගුණවල තියෙනවා. ඒ ශක්තිය අපිටත් ලබා ගන්න පුළුවන්. ආන් ඒකයි අපිට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. දුකින් මිදෙන්න නම් උත්සාහයක් තියෙන්න ඕනේ. වීරියක් තියෙන්න ඕනේ. වීරිය ඇති වෙන්නේ අදිෂ්ඨානයකින්. ඒ අදිෂ්ඨානය ඇති වෙන්න නම් ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා දැනගන්න ඕනේ. ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැන ගැනීම සමගම මේ ලෝකයේ තුල යදම් දාලා බැඳලා තිබ්බත් ඒ පුද්ගලයා රඳවා ගන්න බෑ. දඟල් කඩාගෙන යන්න යනවා. ඇයි එහෙම යන්න යන්නේ? ලෝකෙහි ඇත්ත දැකලා තියෙන නිසා. අන්න එතන දැඩි අදිෂ්ඨානයක් ඇති වෙනවා. මම කොහොම හරි මේ ලෝකයෙන් අයින් වෙලා යන්න ඕනේ කියලා. ඊළඟ වීරියක් ඇති වෙනවා. ඒවා තමයි පාරමිතා කියලා කියන්නේ. නිස්සරණ අධ්‍යාසය ඇති වෙන්න ඕන තමයි. නිස්සරණ අභ්‍යාසයත් සමග සියලු පව් වලින් මේකෙන් පින්නතුන්ට අයින් වෙන්න පුළුවන්. සියලු කුසල් තියෙන්නේ තාම මෙතන තමයි. ඉතින් ඒක හොඳින් මතක තියාගෙන බුදුන් සරණ යන්න ඕනේ, ධම් සරණ යන්න ඕනේ, සංඝන් සරණ යන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අපි යලිත් යලිත් යලිත් යලිත් මේකේ අර්ථය සිහිපත් කරගන්න ඕනේ. අර්ථාන්විතව තුනුරුවන් සරණ ගියා නම් ඒ අයට කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියලා. ඒ අය කවදාවත් දුගතියකට යන්නේ නැහැ පින්නතුනි. දුගතියකට යන්නේ නැහැ. එතකොට දිගටම බුදුන් සරණ ගිහිල්ලා සත්‍ය අවබෝධ කරගෙන සත්‍යයේ මත ජීවිතයේ පද ගොඩනගා ගත්තොත් ඒ කට්ටියට මරණ බයෙන් නිදහස් වෙන්න පුළුවන්. මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්. අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ සත්‍යය අවබෝධ කරගෙන ඒ සත්‍යයේ මත ජීවිතේ පදනම් කරගෙන සතිපට්ඨානයට අනුව ජීවත් වෙනවා කියන එක. අප්පමත්තා නමීයන්ති කියලා එකට්ටිය අහලා තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. අප්පමත්තා නමීයන්ති. ඒ කියන්නේ අප්‍රමාදී පුද්ගලයෝ මැරෙන්නේ නැහැ කියන එක. අපි කවුරුත් කැමති මැරෙන්නේ නැතුව ඉන්න තියෙනවා නේද? මැරෙන්න කවුරුවත් කැමති නෑ නේද? ඔව්. මැරෙන්නේ නැතුව ඉන්න ඕනේ අපි. මැරෙන්නේ නැතුව ඉන්න නම් හොඳම ක්‍රමේ තමයි බුදුන් සරණ යන්න, දහම් සරණ යන්න, සඟුන් සරණ යන්න. අන්න එතකොට මරණ බයෙන් නිදහස් වෙන්න පුළුවන්, මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙමනම් අපි මරණයට කැපවුණා වූ කවුද? ගවයන්. ගවයන් නම් මරණ බයෙන් නිදහස් කරන්න බෑ මොනවා කරලවත්. මිනිසුන් නම් පුළුවන්. මරණයට කැප වුණා වූ මිනිසුන් තමයි ප්‍රත්‍යඥයන්. ප්‍රත්‍යඥයන් නිතරම මරණ ධර්මයට කැප වෙලා ඉන්නේ. එතකොට ප්‍රත්‍යඥයන් ආර්ය භූමියට ඇතුළු කරගත්තොත් ඒ අයට මරණ බයෙන් නිදහස් වෙන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් අපිට පුළුවන්කම තියෙනවා පුළුවන් දේක් කරනවා මිසක් කරන්න බැරි දේවල් කරන්න යන්න එපා. මරණයට කැප වුණා වූ මිනිසුන් මරණයෙන් නිදහස් කරගන්න කළ හැකි දෙයක් ඒක. කළ යුතු දෙයක් ඒක. බුදුහාමුදුරුවෝ ක්‍රමේ සහ විදිය කියලා දීලා තියෙනවා. මොකද්ද? තුනුරුවන් සරණ යන්න. එච්චරයි. බුද්ධං සරණං කියන එක ගැන මම නිතරම කතා කරන දෙයක් තමයි. මේ ලංකාවාසී නෙමේ ලෝකවාසී ජනතාවට තුනුරුවන් සරණ යාම අර්ථවත් කරලා දුන්නොත් එහෙම අන්න එදාට සදාචාර සම්පන්න එඩිතර ස්වාධීන නිදහස් ස්වෛරී සමාජයක් දකින්න පුළුවන්. එතකන් අපි මායයට යටත් වෙලා ඉන්නේ. නිදහසක් නැහැ. ස්වෛරීභාවයක් නැහැ. නිවහල්භාවයක් නැහැ. මායාවේ වහල්ලු බවටපත් වෙලා ඉන්නේ සාමාන්‍ය ජනතාව ප්‍රතිඥයෝ. තණ්හාවට දාස වෙලා ඉන්න දාසකම් කරන අය. එහෙනම් බුදුන් සරණ යාම කියන එක අර්ථවත් කරගන්නවා. කිසියම් බුදු ගුණයක් ඇති කරගන්නවා. මොකක්ද ඇති කරගත්තේ බුදු ගුණය? ඉස්සල්ලාම අපි ඇති කරගන්න ඕනේ බුද්ධ කියන ගුණය. බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධය කියන එකයි. ඒකෙත් ලෝකයේ පිළිබඳව තමයි අපිට අවබෝධ කරගන්න පුළුවන්. අපි ඉන්න තැන පිළිබඳව නොගිය තැනක් ගැන අවබෝධ කරගන්න බෑ. අපි ඉන්නේ කොහෙද මේ ලෝකයේ තුල? ලෝකය කියන්නේ මොකද්ද? දුක යම් තැනකද එතන ලෝකයයි. ලෝකේ යම් තැනකද එතන දුකයි. ඔයගොල්ලෝ කැමතිද එතන ඉන්න? නෑ නේද? ලෝකය ගැන අවබෝධ කරගන්නකොටම ලෝකයෙන් අතුමිදීමේ හදාත ඇති වෙනවා. නිස්සරණ අධ්‍යාසය කියන්නේ ඒකයි. නිස්සරණ අධ්‍යාසය ඇති වුණ විලායම ආර්ය භූමියේ පිළිහිඳ ගන්නවා. එයාට දැන් මොකද්ද තියෙන්නේ අදහස? නික්මී යාමේ අදහස තියෙන්නේ. නිස්සරණය කියලා කියන්නේ නික්මී යාමේ පාදේ කියන එකයි. සරණේ කියන්නේ පාදේ කියන එකනේ. නික්මී යාමේ පාදේ කියන්නේ නික්මී යාමේ පියවර. කොහටද යන්නේ? නිර්වාණයට. එතනොත් පුළුවන් නියන්න ගන්න. නිර්වාණය කරා යාමේ පියවර කියන එකයි. අන්න ඒක තමයි අපි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. සත්‍ය අවබෝධ කරගන්නකොටම නික්මීමේ අදහස ඇති වෙනවා. එතකොට සියලු පව් කුමක් සඳහාද? ලෝකේ සඳහා. සියලු පව් ලෝකේ සඳහා. සියලු කුසල් නිර්වාණය සඳහා. අන්න එතකොට ලෝකය අතහල යුතුයි කියලා තීරණය ඇති වෙනකොටම සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියන තීරණය තියෙන්නේ තොතන තමයි. ඉතින් ලෝකයේ යථාර්ථය දැනගත්ත පුද්ගලයා ඒ දැනීමට අනුව ජීවිතේ පදනම් කරගන්නවා. ඒක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ධර්මයේ හෙවත් සත්‍යයේ මත ජීවිතේ පදනම් කරගන්නවා. දැනගත්ත දේට අනුව වැඩ කරනවා. මොකක්ද අපි දැන් දැනගත්තේ? ලෝකයේ දුකයි කියලා දැනගත්තා. එහෙනම් ඉතින් දමන ගහලා යන්න ඕනේ. එච්චරයි. දැනීමට අනුව වැඩ කරනවා කියන්නේ ඒකයි. ලෝකයේ දුක නම් දාලා යන එකයි තියෙන්නේ. එතකොට දාලා යන්න අදහස් කරනකොටම එයාට මේ ලෝකයේ සඳහා සතුන් මරන්න අනවශ්‍යයි. බොරු කියන්න, හොරකම් කරන්න, පරුස වචන කියන්න, දඬු මුගුරු ගන්න අනවශ්‍ය දේවල් බවට පත් වෙනවා. කැමැත්තෙන් මේවෙන් අයින් වෙනවා. ආන්න එක තමයි බෞද්ධ සීලය කියලා කියන්නේ. බෞද්ධයාගේ සීලය. බෞද්ධයා කියලා කියන්නේ තුරුණුවන් සරණ ගිය එක්කෙනා. එයාගේ ස්වභාවය තමයි මේ ලෝකයේ සඳහා පව කරන්නේ නෑ යා. මේක දාන යන්න හදන්නේ. ඉතින් ඔන්න ඔතන සීලියක් ඇති වෙනවා. ඊළඟට ඒ සීලේ පදනම් කරගෙන අපිට සමාධියකට යන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. ඒ වගේම දැන් ලෝකයේ දුකයි ලෝකයේ දුකයි නිර්වාණය සැපයි කියන මේ පිළිගැනීම ඇති වෙනකොටම එතන තමයි තියෙන දැන පැහැදීම කියලා. ඈ ධම්මේ අවික්ඛප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ. එයාට ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ. එයා මේ පහත් පෙළේ පුද්ගලයෙක් නෙමෙයි උසස් පෙළේ පුද්ගලයෙක් බවට පත් වෙනවා. කවුරු කැමති නේද උසස් මිනිස්සු වෙන්න? කැමති නේද? ඔව් අන්න එහෙම හිතාගන්නකො. අපි උතුම් උතුම් මිනිස් සමාජයකට, උත්තම සමාජයකට, උසස් සමාජයකට, ඈ වැදගත් සමාජයකට ඇතුළු වෙන්න ඕනේ කියන අදහස ඇති කරගත්තාම ඇති. ඔය මොකද මේ කකමැති බෑ කියලා කියන්නේ මාර්ගඵල ලබන්න බෑ කියන්නේ ඒ වන්තවල ගමන්නේ. අපි උසස් සමාජයකට යන්නේ. ස්වාධීන නිදහස් නිවහල් සමාජයක් අපි ඇති කරගමු. ඒ සමාජයේ සමාජිකත්වය ලැබමු. මම හිතන්නේ කිසිම කෙනෙක් අකමැති වෙන්නේ නැහැ. අබෞද්ධයෙක්වත් අපිට අකමැති වෙන්නේ නැහැ. තේරුණේ? ඉතින් සංඝං සරණං ගච්ඡාමි කියන්නේ එතකොටම අපිට ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වය ලැබෙනවා. සමාජික ගාස්තු ගාස්තු නැහැ. ලෝකෙම දෙන්න ඕනේ නැහැ. ලෝකෙම දුන්නොත් තමයි සමාජිකත්වය දෙන්නේ. අල්ලි වැඩි. තේරුණා <laughs> නේද? ලෝකෙම දුන්නොත් තමයි සමාජිකත්වය දෙන්නේ. කමන්නේ නේද? <laughs> ඉතින් ආර්ය සමාජයේ සමාජිකත්වය ලැබෙනකොටම අපි ආර්ය සමා ආර්ය සංඝ සමාජය කියන නිවහනක් නම් ඒ නිවහන තුරට ඇතුළු වෙනවා. ඊට පස්සේ රාගාදී 11 ගින්දරන් මිල යනවා. තණ්හාදී තෙතමනේ නැති වෙලා යනවා. තණ්හාවෙන් තෙමෙන්නේ නැහැ. රාගයෙන් ගිනිගන්නේ නැහැ ඒ පුද්ගලයා. එහෙම නැතුව මේ තුනුරුවන්ගේ ගුණ වර්ණනා කර කර එළියට වෙලා හිටියට වැඩක් නැහැ. රාගයෙන් දැවි දැවි, මෝහයෙන් මුලා වෙලා, තණ්හාවෙන් තෙතමනේ වෙලා තුනුරුවන් ගැන වර්ණනා කර කර ඉන්නවා. කවදාවත් රැකවරණයක් නම් ලැබෙන්නේ නැහැ. රැකවරණයක් ලැබෙන්න තුනුරුවන් ඇතුළට යන්න ඕනේ අපි. තුනුරුවන් වැඩ ඉන්නේ කොතනද? ආර්ය සංඝරත්නය තුල නේද? ඉතින් ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වයේ ලැබනවා සමගම තුනුරුවන් කියන්නේ නිවහනක් නම් ඒ නිවහන තුළට ඇතුළු වෙන්න පුළුවන්. ඊළඟට රාගාදී ඒකලොස් ගින්නෙන් නිවෙන්න පුළුවන්. තණ්හාවෙන් තෙතමනේ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. තණ්හාවෙන් තෙතමනේ වුණොත් තමයි දුක තියෙන්නේ. තණ්හාව නැති කරගත්තොත් දුක නැහැ. ඉතින් ආන් මේකයි තුනුරුවන් සරණ යනවා කියලා කියන්නේ අර්ථවත් කරගන්න මේක. නිකන් වචන ටිකක් කියවට වැඩක් නැහැ. ලෝකෙහි යථාර්ථයේ එක්තරා ප්‍රමාණයකට දැනගෙන ඒ මත ජීවිතේ පදනම් කරගන්නවා. එතකොට ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වයේ ලැබෙනවා. සමාජිකත්වයේ ලැබෙනකොටම මොකද වෙන්නේ? සදාකාලිකව දුගතියෙන් අත මෙදිනවා නිවන් දකින්න වරම් ලැබෙනවා. ආත්මභාව හතයි වැඩිම වුණොත්. එතනින් පස්සේ මැරෙන්නේ නැහැ. ඔන්නම් ආත්මභාව හතක් මැරෙයි. ඊට පස්සේ ඉවරයි. හතක් ඕනේ නැහැ. මේ ආත්ම භාවයේදීම අපිට මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්. මරණ බයින් නම් නිදහස් වෙන්න පුළුවන් තා ඉක්මනින්. ඔය මිනිස්සු මැරෙන්න බය මොකද? මැරෙන වෙලාව ඇති වෙන කැක්කමක් හන්දව. දැවිල්ලක් හන්දද? මන්ද මන් නම් දන්නේ නැහැ මොන දැවිල්ලක් ඇති වෙනවද? මොන කැක්කමක් ඇති වෙනවද කියලා මන් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවද කවුරුවත්? දන්නේ නැහැ කිසි කෙනෙක්. ඈ එහෙනම් බය මොකටද? බය මේවා දාලා යන්න තියෙන අකමැත්ත. ඊළඟට එහා පැත්තේ ජබුකෙට වැටේ කියන බය තියෙන්නේ. ආයෙ මොනවටද? ඈ එහා පැත්ත ජපු කෙරි වැටුනොත් එහෙම මොනව කරන්නද? ඒ බය එහා පැත්තට බය, මෙහා පැත්තට ආසාව. ආසයි බයයි. ආසයි බයයි නිසා මැරෙන්න බයයි මිනිස්සු. දැන් ආර්ය පුද්ගලෙක් මෙහා පැත්තට ආසාවක් නැහැ. දමන ගහන යන්නයි කල්පනා. මේක දුකයි කියලා අවබෝධ වෙනකොටම. ඕක දාලා යන්න තියෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද නේද? ඊට පස්සේ එයා දුගතියට යන්නේ එහා පැත්තේ. එහා පැත්තේ පැහැදිලි. එයා පැත්තේ සුගතියමයි එයාට තියෙන්නේ. දුගතියක් නැහැ. මරණ බයක් නැහැ නේද? ආ මේකයි. මරණ බය බොහෝ දුරට නැති වෙනවා. සම්පූර්ණයෙන් නැති වෙන්නේ රහත් වෙනකොට 150කටත් තරම් මරණ බය නැති වෙනවා. මේ ආර්ය මේ සමාජයට ඇතුළු වෙන්නේ නැති. ඒතකොට ඉතින් මරණයෙන් නිදහස් වුණා වගේ තමයි. ඉතින් බයක් නැහැ නේ. තේරුණේ? ඉතින් එහෙමනම් මේ සඳහා අපි දැන් තුනුරුවන් සරණ ගියා. ඒ තුනුරුවන් සරණ යාම තුලින් අපි බෞද්ධ සීලය ඇති කරගත්තා. දැන් අපේ සීලය මොකද්ද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි මේක දර්ශනයක් මත පදනම් වුණා වූ ශික්ෂණයක් දැනීම කියන එක ස්ථිරයි එහෙනම් මේ සීලයක් ස්ථිරයි කලාතුරකින් සුළු පවක් කරන්න පුළුවන් ඒ තප්පර දශමයක්වත් දුසිල් බව තුළ ඉන්නේ නැහැ වහාම හන්දි කරගන්නවා කිසිම කෙනෙකුට කරුණ තැනක් හොයන්න බෑ ඒක නිසා ආර්ය සංඝ සමාජයට ඇතුළු වෙනකොටම සීලයෙන් පරිපූර්ණයි. සීලේසු පරිපූර්ණකාරී හොති කියන්නේ ආන්න එකයි. සීලයෙන් පරිපූර්ණයි. මොකද්ද මෙයාගේ සීලය? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුය කුසල් කළ යුතුය කියන තීරණය තමයි සීලය. එතකොට මෙයා තව රහත් වෙලා නැති නිසා කලාතුරකින් පව් කරනවා කලත් හංගන්නේ නැහැ වහාම හන්දි කරගන්නවා. ඒකත් සීලයටමයි තියෙක. ඒතර පව කරනවා කියන එක සීලයටයි තියෙද? ඔව් ඔව් කලාතුරකින් පව කරනවා කියන එක සීලයටයි තියෙන්නේ. සීලය කියන්නේ හැටි. තේරුණා නේද? සීලය කියන්නේ හැටි. ස්වභාවය. ඒ කට්ටියගේ හැටි ඔහම තමයි. ආර්ය පුද්ගලයන්ගේ හැටි කොහමද? ඒගොල්ලන් දැඩි අදිෂ්ඨානයක් අරගෙන තියෙනවා කිසිම පවක් කරන්නේ නැහැ කියලා. නමුත් තවම කෙලෙස් තියෙන නිසා, රහත් වෙලා නැති නිසා, කලාතුරකින් පව් කරනවා. ඒක තමයි දීලේ කියලා කියන්නේ. හැබැයි ඒ කරන්නේ ලොකු පව් නෙමෙයි. කලාතුරකින් සුළු පවක් කරන්න පුළුවන්. ඒ කැමැත්තෙන් මේ කරන්නේ. අකමැත්තෙන් කරන්නේ. අකමැත්තෙන් කරන්නේ. ඒක කරනකොටම යා ලැජ්ජාවටපත් වෙනවා නේ මගේ තීරණය කරන්න නේද කියලා ලැජ්ජාවටපත් වෙනවා. මේ තීරණේ කැඩේ කියලා බයකුත් තියෙනවා. හිරියොත්ප්ප කියන්නේ ලැජ්ජා බය කියලා කියන්නේ. ඒ බය කියලා කියන්නේ මේ අපායට බය නෙමෙයි. මේ තීරණය කැඩේ කියන බය තියෙන්නේ. ඒක කුසලයක් ඒක. අකුසලයක් නෙමෙයි. ලැජ්ජාවටපත් වෙනවා තීරණය කැඩුනොත්. ඒක තමයි ඔය ආර්ය ධන තියෙන සප්තාර්ය ධනෙහි තාම වැදගත් ධන දෙකක් එතන තියෙන්නේ. ඔතනින් තමයි මේ පාලනය කරන්නේ. ලෝකපාලන ධර්ම කියලා නේද කියන්නේ. ලැජ්ජා බය කියන්නේ ලෝකපාලන ධර්ම. මොකක්ද ලෝකේ මේ තියෙන්නේ? මෙන්න ලෝකය. මේක පාලනය කරන්නේ මොකෙන්ද? ලැජ්ජාවෙන් හා බයෙන්. පව් කරන්න ලැජ්ජයි, පව් කරන්න බයයි. ඒක තමයි ලෝක පාලන ධර්ම කියලා කියන්නේ ඔය ලැජ්ජා බය කියන දෙකට. ඒක නිසා මේ ගුණ ධර්ම වලින් මේක පාලනය වෙනවා. කලාතුරකින් පවක් කළත් හංගන්නේ නැහැ. ඒක අවංකව පිළිඅරගෙන ආයත සංග්‍රහේ පිහිටනවා. ඒක ඉතින් අපේ හැටි. අපේ හැටි එහෙම තමයි. රහතන් වහන්සේගේ හැටි කොහොමද? කිසිම පවක් කරන්නේ නැහැ. රහතන් වහන්සේලා කිසිම පවක් කරන්නේ නැහැ. සබ්බ පාප පහිනස්ස. ඒ රහතන් වහන්සේගේ හැටි. රහත් නොවන ආර්ය පුද්ගලයන්ගේ සාමාන්‍ය ආර්ය පුද්ගලයන්ගේ හැටි කලාතුරකින් පවක් කරනවා. ඒත් අකමැත්තෙන් කරන්නේ අවංකව පිළිගන්නවා මේක වැරද්දක් කියලා වහාම හන්දි කරගන්නවා. ඒක තමයි සාමාන්‍ය ආර්ය පුද්ගලයන්ගේ හැටි. රහතන් වහන්සේගේ හැටි කොහොමද කිසිම පවක් කරන්නේ නැහැ. සබ්බ පාව පහිනා. ඔය තමයි සීලය කියලා කියන්නේ. නිතරම බොහෝ විට ඉන්නේ ආර්ය පුද්ගලයා කුසල භූමියේ. කලාතුරකින් අකුසල භූමියට යනවා. වහාම අපව පැනලා දුවනවා. තප්පරයක්වත් ඉන්නේ නැහැ ඒක ඇතුලේ. ඒක තමයි ආර්ය පුද්ගලයන්ගේ හැටි. අපේ හැටි ඈ. අපේ හැටි එහෙමයි. ප්‍රත්‍යඥයන්ගේ හැටි කොහොමද? නිතරම වැඩිපුර ඉන්නේ අකුසල භූමිය තුල ප්‍රත්‍යඥයෝ. කලාතුරකින් කුසල භූමියට යනවා. ඒ වුණාට ඉන්නේ නැහැ. ඒ පොඩ්ඩක් වෙලා ඉඳලා ආපහු යනවා. ඒ ප්‍රත්‍යඥයන්ගේ හැටි. දැන් සීලය කියන එක පැහැදිලි නේද? ආන්න ඒකයි. සීලය කියන එක පැහැදිලි කරගත්තා නම් ඇති. එතකොට මේ අපේ සීලය අවබෝධය තුළින් ඇති වෙලා තියෙන සීලයක්. මේකට කියන්නේ බෞද්ධ සීලය කියලා. බෞද්ධ සීලය. බෞද්ධ සීලය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයේක බෞද්ධය අතර පමණයි. අබෞද්ධය අතර නෙමෙයි බෞද්ධ සීලය. තේරුණා නේද? බෞද්ධයාගේ අනන්‍යතාවය තියෙන්නේ ඔන්න ඔතන තමයි. අනන්‍යතාවය. ඉතින් ඒක නිසා අපි නිතරම මේ ගැන කතා කරලා කමන්නේ නැහැ. තුනුරුවන් සරණ යාම පිළිබඳව ඊට බෞද්ධ සීලය පිළිබඳව ශ්‍රද්ධාව පිළිබඳව මම හැමදාම මතක් කරලා දෙනවා. මතක් කරලා දෙනවා. මටත් ඒක ලොකු සතුටක් තියෙනවා මතක් කරනකොට මේ පින්නතුන්ටත් විශාල ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්න පටන් ගන්නවා. යලිත් යලිත් යලිත් යලිත් මේවා දී කරගන්න. මම බෞද්ධේ මං තුන්රුවන් සරණ ගිය කෙනෙක්. තුන්රුවන් සරණ යනවා කියන්නේ කිසියම් බුදු ගුණයක් ඇති කරගන්නවා කියන එක. ඇති කරගෙන ඒ මත ජීවිතේ පදනම් කරගන්න ඕනේ. දැනගත්ත දේට අනුව ජීවත් වෙන්න ඕනේ. එතකොට ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වය ලැබෙනවා. අනේ ආර්ය සංඝ සමාජයේ සමාජිකත්වය ලැබපු කට්ටියට තමයි උපාසක උපාසිකා කියලා කියන්නේ. උපාසක කියලා කියන්නේ තුනුරුවන් සමීපයේ ඉන්නවා කියන එකයි. ඈ තුනුරුවන් ළඟින් වාඩි වෙලා ඉන්නවා කියන එක. උප ආසනයේ නිසීදතීති උපාසකෝ කියලා තියෙන්නේ. තේරුණා නේද? මේ ලෝකයේ ඊටාම නම්බුකාර වැදගත් උතුම්ම නම මොකද්ද කියලා ඇහුවොත් මම කියනවා උපාසක කියන වචනේට වඩා උතුම් වචනයක් නැහැ කියලා. මේ ලෝකේ තියෙන හොඳම වචනේ මොකද්ද කියලා ඇහුවොත් කියන්නේ උපාසක කියන වචනේට වඩා උතුම් වචනයක් නැහැ කියන්න මේ ලෝකේ. තේරුණා නේද? තේරුම මොකද? බුදුහාමුදුරු ළඟ වාඩි වෙලා ඉන්නවා. අකමැති නෑ නේද? බුදුහාමුදුරු ළඟ වාඩි වෙලා ඉන්නවා. කිසිම බයක් නැහැ. ඈ සද්ධර්මයේ ළඟ වාඩි වෙලා ඉන්නවා. ආර්ය සංඝරත්නය ළඟ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මීට වඩා උතුම් වචනයක් තියනවාද? තුන්වන් සරණ යනවා කියන්නේ යන්නේ ඒකයි. බෞද්ධ උපාසක කියන වචනේ තේරුම අන්නෝකයි. ඒ කට්ටිය මරණ බයෙන් නිදහස් වෙලා ඉන්න කට්ටිය. මැරෙන්න බය නැහැ. හ්ම්. එහෙනම් අපි තුනුරුවන් සරණ ගිහිල්ලා දැන් සීලය අදිස්ථාන කරගෙන දැන් අපි සීලයෙන් පිරිසිදුයි පිරිසිදු සීලයක් ඇති බෞද්ධ උපාසක උපාසිකා පිරිසක් මෙතන ඉන්නේ. එහෙමනම් අපි බුද්ධානුමතයට අනුව චිත්ත විවේකයේ සඳහා අපි සමතයකටපත් වෙමු. එතනින් සමාධියකට යමු. සමතය කියලා කියන්නේ ඒකාග්‍රතාවය. කිසියම් අරමුණක් අරගෙන ඒකට ඒකාග්‍ර කරගන්නවා. සමතය කියන්නේ යන්න ඒකයි. සමාධිය කියන්නේ සමාධිය කියන්නේ බොහෝ වේලාවක් ඒ තුල ඉන්නවා කියන එකයි. අන්න ඒකයි සමාධිය කියන්නේ. හැබැයි මේ සමතය උපේක්ෂක වෙන්න ඕනේ. රාගයෙන් ද්වේෂයෙන් ඉවත් වෙන්න අරමුණක් වෙන්න ඕනේ. නැත්නම් රාගය කියන්නේ පළවෙනි ගින්දර, ද්වේෂය කියන්නේ දෙවෙනි ගින්දර. ගිනිගත් සමාධියකින් අපිට වැඩක් නැහැ පින්නතුනි. සමාධිය ගිනි නිවාගෙන තියෙන්න ඕනේ. ආන් මේක නිසා අපි උපේක්ෂක අරමුණක් කරගෙන ඒ තුළ බොහෝ වේලාවක් රැඳී අපිට ඊටා පහසුවෙන් ගන්න පුළුවන් බුද්ධ බුදු පියාණන් වහන්සේ ඊටාම සරල විදිහට පහසුවෙන් ගන්න පුළුවන් අරමුණක් අපිට පෙන්නවා. මොකද්ද? පණ තියෙන කම්ම ඉහළ පහළ යන ආස්වාසේ සහ ප්‍රස්වාසේ. ආන අප ආන සති භාවනා. ආන කියන්නේ ආස්වාසය, අප ආන කියන්නේ ප්‍රස්වාසය, සතිය කියන්නේ ඒකට සිහිය පිටව ගන්නවා, භාවනා කියන්නේ බොහෝ වේලාවක් වඩවා ගන්නවා. ආනාපාන සති භාවනාව කියන වචනේ තේරුම මොකයි? මේවා හොඳට සරලව කඩලා ගන්න ඕනේ. ආන අප ආන සති භාවනා. දැන් තේරෙනවනේ ධර්මයේ. ආන කියන්නේ ආස්වාසේ, අප ආන කියන්නේ ප්‍රස්වාසේ. සතිය කියන්නේ ඒකට රිය පිටව ගන්නවා. භාවනා කියන්නේ බොහෝ වෙලාවක් වැඳී ඉන්නවා. ආන් ඒක උපේක්ෂ කර්මණක් නිසා අන්න එතන සැනසීම සතුට සහනේ තියෙනවා. උපේක්ෂක අරමුණක් ඒකාග්‍ර කරගත්තාම පංච නීවරණම යට යනවා. කාමච්ඡන්ද ව්‍යාපාදාදී පංච නීවරණ යට යනවා. මර බල බිඳෙනවා. මර බල තමයි තණ්හාව. තේරුණේ? මර බල බිඳගෙන බුදු බල මතුවෙනවා. බුදු බල තමයි උපේක්ෂාව. බුදු බලය කියලා කියන්නේ. ඇයි මේ උපේක්ෂාවට බුදු බලය කියලා කියන්නේ? සත්‍ය අවබෝධ කරගන්න තියෙන එකම බලය තමයි උපේක්ෂාව. උපේක්ෂාවෙන් තොරව සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඇලෙන හිතකින් ගැටෙන හිතකින් නිවැරදි තීරණයක් දෙන්න බෑ. ආන් එකයි බුදු බල කියලා කියන්නේ. මර බල කියලා කියන්නේ තණ්හාව. ඇලීමයි ගැටීමයි. මර බල තමයි කාමච්ඡන්ද ව්‍යාපාද. බුදු බලය තමයි උපේක්ෂාව. එහෙනම් මර බල විඳගෙන බුදු බල මතු කර ගැනීම සඳහා අපි ආන අප ආන සති භාවනාවේ යෙදෙමු. මේක හරිම ලේසි වැඩක්. මේ ලෝකේ තියෙන ලොකුම ලේසි වැඩේ මොකක්ද කියලා ඇහුවොත් මම කියනවා හුස්ම දිහා බලන් ඉන්න තරම් ලේසි වැඩක් කොහෙවත් නැහැ කියලා. හුස්ම දිහා බලාගෙන ඉන්න. මේක අනුන් කරන දෙයක් කියලා හිතා ස්වභාව සිද්ධියක් කියලා හිතා ගන්නකො ස්වභාව සිද්ධියක්. ඉතින් මේ ගැන විවේචනය කර කර ඉන්න. විවේචනය කරනවා කියන්නේ මොකක්ද? විවේචනය කරනවා කියන්නේ පුද්ගලයෙක් තුළ තියෙන යහපත් ගතිගුණ සමාජයට ගිහිල්ලා කෑ ගහලා කියනවා. මොනවද? යහපත් ගතිගුණ. පුද්ගලයෙක් තුළ හොඳ දේවල් තියනවා නේද? පුද්ගලයෙකු තුළ තියෙන හොඳ සමාජයක් මැදට ගිහිල්ලා කෑ ගහලා කියන්න. ආමිකයි විවේචනය කරනවා කියන්නේ. නරක තියෙනවා ඒව හිමින් සැරේ පුද්ගලිකව ගිහිල්ලා රහසිගතව කාටවත් ඇහෙන්නේ නැති වෙන්න ඈ කියලා පුද්ගලිකව ගිහිල්ලා හිමින් සැරේ කියන්න හොරෙන් ඈ කාටවත් ඇහෙන්න කියන්න එපා. එහෙනම් හුස්ම පිළිබඳවත් අපි විවේචනය කරමු. විතක්ක ਵਿਚාර ਵਿਚාර කරනවා කියලා කියන්නේ අරමුණක් ගන්නවා අරමුණක් අරගෙන දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග ස්වභාවයටම හිත යොමු කරගෙන ඉන්න අච්චරයි හැබැයි මේ චින්තනය දිග ස්වභාවයත් එක්ක අනුගත වෙන්න ඕනේ අනුගත වෙනවා කියන්නේ මෙහෙමයි ඕම් බණ්ඩ දිග්ගායි දිග්ගායි දිග්ගායි ඒ දිගත් එක්කලම චින්තනය යන්න ඕනේ. කෙටි ස්වභාවයක් නම් දකින්නේ කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි දැන් මේ හිතට දුවන්න බෑ කොහෙවත්. චින්තනේ දාලා තියෙන්නේ අරක ඇතුළට දාලා තියෙන්නේ. ඒතර හුස්මට මේ ඒකාග්‍ර වෙලා ඔහේ ඉතින් ඇදි ඇදි තියෙනවා. ඉතින් මේ හුස්මේ ස්වභාවයක් තමයි ටිකක් වෙලා ගිහිල්ලා ඉවර වෙලා සියුම් වෙනවා. සියුම් වෙනවා. ගොරෝසුකට ඇදිලා දිගට ඇදිලා කෙටියට ඇදිලා සියුම් වෙනවා. අන්නේ සියුම් වෙන අවස්ථාව දිස බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නවා. ඒකටම අවධානය යොමු කරගෙන ඉන්නවා. හුස්ම සියුම් මේකන යන බවම දකිනවා. එච්චරයි. ඒ සියුම් වෙන අවස්ථාවේදී දිගයි කෙටියි කියලා බලන්න එපා. එහෙම කළොත් වැරදි ඒක. පොද සමහරුන්ට කෙටියට සියුම් වෙනවා සමහරුන්ට දිගට සියුම් වෙනවා. ඒව බලන්න එපා. සියුම් වෙන ස්වභාවයටම හිත යොමු කරගන්න. ඊළඟ මේක හිත යොමු කරගෙන ඒ කෙරෙහි අවධානයෙන් ඉන්නකොට ඊටා ඉක්මනින් සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා නොදැනී යන ස්වභාවයටපත් වෙනවා. දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයටපත් වෙනවා. අන්න එතන තමයි සංසිතිලා. සංසිතිලා. සංසිතිලා. අන්න එතකොට හුස්මට අපේ සිත හිර වෙලා හුස්මත් එක්ක ඔහි ඉතින් සැරේ ඇදි ඇදි තියෙනවා. හේවත් දුවන්නේ අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. අන්න එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සියල්ලක්ම යට යනවා. අන්න එතන තමයි ධ්‍යාන කියලා කියන්නේ. ධ්‍යාන කියන්නේ කෙලෙස් දහණය කරනවා කියන එක. කෙලෙස් යටපත් කරනවා කියන එක. ධ්‍යානය කියන්නේ ඒකයි. ඉතින් පළවෙනි ධානය කියන්නේ පළවෙනි වරට කෙලෙස් දහණය වෙනවා. යට යනවා. දෙවෙනි වරට යට යනවා. තුන්වෙනි වරටත් යට යනවා. හතරවෙනි වරටත් යට යනවා. කෙලෙස් යට යන්න යට යන්න අපේ සිත සැහැල්ලු වෙනවා. සැහැල්ලු වුණා වූ සිත ඉහළට නැගීගෙන යනවා. ඕකයි ස්වභාවය. කෙලෙස් වලින්නේ බර වෙලා තියෙන්නේ. කෙලෙස් යට යන්න යට යන්න හිත සැහැල්ලු වෙන්න ඕනේ. තේරුණා නේද? ඒකත් මතක තියාගන්න. එතකොට ඒවා ඉතින් එක එක තලවල දැනෙන්න පටන් ගන්නවා. පළවෙනි ධානය කියන එක පරිමුඛයට ඒකාග්‍ර වෙලා තියෙන්නේ. මොකද හුස්මටම ඒකාග්‍ර වෙලා තියෙන්නේ. මෙතනින් ඉහළට යන්නේ නැහැ. ඒක මොනවා කරලවත්. පරිමුඛය තුලමයි තියෙන්නේ. ඊළඟට දෙවෙනි ධානය කියන තත්ත්වයට ආවම පොඩ්ඩක් මේක ඉහළට ඉස්සලා යනවා. නැගලා යනවා. ඈ දස් මට්ටමට වාගේ වදින්න අතර වෙනවා. තුන්වෙනි ධානයේට මේ තත්වයටපත් වෙනකොට තවත් පොඩ්ඩක් ඉහළ වෙලා මේ නරල් තලයේ ප්‍රදේශයේ හිස බදා ගන්නවා කියලා. ඒක බොහෝ දෙනෙක් හිස තද වෙනවා මෙතෙන් යනකොට. තද වෙනවා. ඊළඟටදී මෙතනින් ඉහළට නැගගත්තාන් පස්සේ ඔහේ ඉතින් පාවෙවි තියෙනවා. මේ ඔය සැපේ කියන්නේ මොකක්ද දන්නවද? සැහැල්ලු බවට පත්වීමද සැපේ කියන්නේ. සයන්න පයන්න. සැප සැහැල්ලු බවටපත් වෙනවා. කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. මේ සැහැල්ලු වුණා වූ කයෙන් සැහැල්ලු වුණා වූ හිත ඉහළට නැගීගෙන යනවා. හතරවෙනි ධ්‍යාන තලයේ කියන්නේ ආනිකයි. පරම සුඛය කියන්නේ පරම සැපය කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන් සිතයි කය දෙකෙන් ඉවත් වෙලා යනවා. ඒක තමයි නිර්වාණය කියන්නේ. මෙතන සැප කියලා කියන්නේ කයයි හිතයි දෙක සැහැල්ලු වෙලා යනවා කියන එකයි. ඔය ධ්‍යාන වලින් කරන්නේ ඒක තමයි. බර වෙලා තියෙන කෙලෙස් වලින් නෑ නේද? කෙලෙස් බර වෙන්න බර වෙන්න අපේ කයත් ගොරෝසු වෙනවා. තේරුණා නේද? දැන් ওই අපාය ආදී ස්ථානවල ඉන්න සතුන්ගේ කය ගොරෝසුයි නේද? කය ගොරෝසුයි. ඒගොල්ලන්ට ඔය ලෝධිය හැරිය කරණංග ගහ ඉන්න පුළුවන්. අපි ওই ලෝධිය හැරිය ළඟට ගියොත් මැරෙනවා. තේරුණා නේද? දැන් ওই හරකුන්ගේ කය අපිට වඩා ගොරෝසුයි නේද? හරකුන්ගේ කය අපිට වඩා ගොරෝසුයි. බැරි වෙලා හරි හරකෙකුට ගහන පහරක් ගැහුවොත් එහෙම අපිට ඔය මීමේකට ගහන පහරක් ගැහුවොත් එහෙම කලන්තේ හැදෙන වැටේ නේද? නමුත් මීමට ගහනවා දිටි පිටි ගාලා. ඒ ඒකට ඒ පෞකාරකමට ඉතින් කල් පුරවන දෙලා තියෙනවා. ඉතින් විඳින්න ඉඳවන්න එපායි. දැන් ඔය අපාය ආදී නිරේ ඉන්න සත්තුන්ගේ කය හරි ගොරෝසුයි. ලෝධිය හැදලා ටිකක් කරණංකා ඉන්න පුළුවන්. උඩ යනවා යට යනවා. ඒක ඉතින් සාමාන්‍ය කර්මානුරූපවම කය ගොරෝසු වෙලා තියෙනවා. තේරුණා නේද? ඉතින් මේ සිත දියුණු වෙන්න දියුණු වෙන්න කය සියුම් වෙනවා. ඒකයි දැන් දේවි දේවතාවුන් වහන්සේලාගේ ඉතින් ඒගොල්ලෝ පිනෙන් බර වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ කය සැහැල්ලුයි. සියුම් කයක් තියෙන්නේ. තේරුණේ? ඉතින් මේ ආධ්‍යාත්මික ආධ්‍යාත්මයේ දියුණු වෙන්න දියුණු වෙන්න කය සියුම් වෙනවා, සිත සියුම් වෙනවා. ඒක තමයි නැගලා යනවා කියන්නේ ඒකට. හොඳයි. එහෙනම් ඒ ටික සිතේ තියාගෙන දැන් අපි සිරිත් පරිදි උජුං කායං පනිදාය කය ඍජුව තබා ගන්න. කය ඍජුව තබාගෙන ඇත් දෙක පියා ගන්න. එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. එතැන් සිට හුස්මටම අවධානය යොමු කරගන්න දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලාම දකින්න හිතන්න